භාවාය වේපුල්ලායාති සාදු සාදු සාදු සද්ධර්ම ශ්‍රවණාබිලාෂී කාරුණික සත්පුරුෂ පින්වත්නි දැන් මේ හැමදෙනාම සූදානම් වන්නේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෝක සත්‍යා වෙත පතල මහා කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රේ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරගන්නටයි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රේ සද්ධර්මය අප සියලු දෙනාගේම දෙලව ජීවිතයේ යහපත පිණිස සහනය සැහැල්ලුව සැනසෙල්ල පිණිස පවතිනා වගේම සාංශාරික ජීවිතයේ සැපේ පිණිසත් සසර දුකෙන් අත මිදී ලබන උතුම් වූ නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ඒකාන්තයෙන්ම උපකාරී වන ධර්මයක්. ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව තමන් ක්‍රියාත්මක වුණොතින් තමයි ඒ ධර්මයේ තුලින් නියම ඵල ප්‍රෝජනයන් ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ. අද මේ ධර්මානුශාසනාව සඳහා નિયમિત මාතෘකාව තමයි සංයුත්ත නිකායේ මහා වර්ගයෙහි බොජ්ජංග වර්ගයේ ආහාර සූත්‍රය මේ ආහාර සූත්‍රය තුලින් ලෞතර බුදුරජාණන් වහන්සේ ඊ타ත්ම වටිනා වැදගත් උතුම් ධර්ම කරුණු රාශියක් අපට මැනවින් පැහැදිලිව දේශනා කරලා දීලා තියෙනවා. මේ අවස්ථාවේ අපි බලාපොරොත්තු වෙනවා මේ කාල වේලාවට අනුව මේ පින්වත් පිරිසට මේ සූත්‍ර ධර්මයේ අන්තර්ගත ධර්ම කරුණු ටික පැහැදිලි කරලා දෙන්නට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා දේශනා කරනවා මේ ලෝකයෙහි යම් කිසි දෙයක් පවතිනවා නම් ඒ ධර්මතාවයන් පැවතීම සඳහා යම් යම් ආහාරයන් අවශ්‍ය කරන බව. දැන් මේ මනුෂ්‍ය ජීවිතයක් අරගෙන බැලුවට පස්සේ මේ මනුෂ්‍ය ජීවිතය පවත්වාගෙන යන්නටත් ආහාරය කියන ධර්මතාවය අවශ්‍ය කරනවා. ආහාරයක් නැත්නම් අපේ මේ ජීවිතය පවත්වාගෙන යන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. මේ ආහාර සූත්‍රයේ තුලින් බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන්නේ ඒ අපි අනුභව කරන කබලින්කාර ආහාරය පිළිබඳව නෙමෙයි. මේ ලෝකයේ මිනිස්සු ජීවත් වෙනකොට විවිධාකාර සිතිවිලි ධර්මයන් ඇති වෙනවා. කුසල සිතිවිලිත් ඇති වෙනවා, අකුසල සිතිවිලිත් ඇති වෙනවා. එහෙම නැත්නම් හොඳ සිතිවිලි, නරක සිතිවිලි. හොඳ සිතවිලි කියලා කියන්නේ කුසල සිතවිලි. නරක සිතවිලි කියලා කියන්නේ අකුසල සිතවිලි. එතකොට මේ සිතවිලි ධාමයන් පවත්වාගෙන යන්නටත් මේ ආහාරය කියන ධර්මතාවය උපයෝගී වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර ධර්මයේ තුලින් පැහැදිලි කරන්නේ මේ නීවරණ ධර්මයන් පවත්වාගෙන යන්නට හේතු වෙන ආහාරයත් ඒ වගේ මේ නීවරණ ධර්මයන් දුරු වෙන්නට හේතු වෙන අනාහාරයත් ආහාරයට විරුද්ධ ධර්මයේ තමයි අනාහාරය අනාහාරය කියලා කියන්නේ ආහාර නොවීම. ඒතර ආහාරයක් තේනවා නම් එතන පැවතීමක් තියෙනවා. ආහාරයක් නැත්නම් එතන පැවතීමක් ඇත්තේ නැහැ. එතකොට මේ සූත්‍ර ධර්මයේ තුලනුත් බුදුරජාණන් වහන්සේ මේ සිටිවිලි ධාමයන්ගේ පැවතීම සහ නැවතීම පිළිබඳව කරුණුයි පැහැදිලි කරලා දීලා තියෙන්නේ. පංචන්නංචකෝ භික්කවේ නීවරණානං සත්තන්නංච බොජ්ජංගානං ආහාරංච අනාහාරංච දේසිස්සාමි. මේ සඳහන් කරන්නේ මහණෙනි මේ පංච නීවරණ ධර්මයන් පැවතීගෙන යන්ට හේතු වෙන ආහාරයත් අනාහාරයත් ඒ වගේම මේ සප්තබොජ්ජංග ධර්මයන් පැවැත්වීම පවත්වාගෙන යන්ට අවශ්‍ය කරන ආහාරයත් ඒවා දියුණු නොවීම සඳහා හේතු වෙන අනාහාරයක් මම දේශනා කරනවා. තං සුනාත ඒ හොඳට අහන්න ශ්‍රවණය කරන්න. කෝච භික්කවේ ආහාරෝ අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදාය මහණෙනි නෝපන්නා වූ කාමච්ඡන්දය ඉපදීම පිණිසත් uppannassawa kāmacchandassa uppannāvo kāmacchandaya vihiyo bhāvāya vepullāya වැඩි දුර වීම සඳහා හේතු වෙන ධර්මතාවය කුමක්ද අත්ති භික්කවේ සුබ නිමිත්තං මහණෙනි මේ සුබ නිමිත්තයි මේ සුබ නිමිත්ත තමයි මේ නූපන්නා වූ කාමච්ඡන්දය ඇති වෙන්නටත් උපන්නා වූ කාමච්ඡන්දය වැඩි දියුණු භාවයට පත් වෙන්නටත් හේතු වෙන ධර්මය තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ එතනදී මේ අයෝනිසෝ මනසිකාරය බහුලීකාරෝ බොහෝ වශයෙන් වර්ධනය වෙනවනම් අයම ආහාරෝ අයං ආහාරෝ කියන එක තමයි මෙතන සංදි වෙලා තියෙන අයම ආහාරෝ අයං මේ ආහාරෝ ආහාරයයි මොකක් සඳහාද අනුප්පන්නස්සවා කාමච්ඡන්දසුප්පාදාය නෝපන්නා වූ කාමච්ඡන්දයේ ඉපදීම පිණිසත් uppannassawa කාමච්ඡන්දස්ස බිහියෝ භාවාය උපන්නා වූ කාමච්ඡන්දයේ වැඩි දියුණු වීම පිණිසත් බහුලභාවයේ පිණිසත් හේතු වෙන ධර්මතාවයේ තමයි මේ සුබ නිමිත්ත නුනුවණින් මෙනෙහි කිරීම මෙනෙහි කිරීම දෙකක් තියෙනවා ඒ මෙනෙහි කිරීම දෙක තමයි එකක් යෝනිසෝ මනසිකාරය අනිත් එක අයෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ සිහිනුවණින් යුක්තව මෙනෙහි කිරීම එහෙම නැත්නම් ඇත්ත ඇති හැටියෙන්ම මෙනෙහි කිරීමට කියනවා යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කිරීම අයෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුනුවණින් මෙනෙහි කිරීම. ତର මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මුලින්ම මේ නීවරණ ධර්මයන් පිළිබඳව. නීවරණ ධර්මයන් ඔයත් වහලා තියෙනවා පහක් පිළිබඳව. අපි ඒකට කියනවා පංච නීවරණ ධර්මයන් කියලා. ඒ පංච නීවරණයන් කියලා කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විසිකිච්ඡා කියන මේ නීවරණ ධර්මයන්. මේ නීවරණ කියන එකෙන් අදහස් කරන්නේ නිවන් අවබෝධ කරගන්නට එහෙමත් නැත්නම් මේ තෘෂ්ණාව නැති කරගන්නට බාධක ධර්මතාවයන් පහක් තමයි මේ නීවරණ ධර්ම කියලා සඳහන් කරනු ලබන්නේ. මේ සූත්‍ර ධර්මය තුළින් මුලින්ම බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ කුමක්ද? මේ නීවරණ ධර්මයන් පවත්වාගෙන යන්නට පවතින්නට හේතු වෙන ආහාරය පිළිබඳවයි. ඒ පළවෙනි නීවරණ ධර්මය තමයි කාමච්ඡන්දය. කාමච්ඡන්දය කියන එකෙන් අදහස් කරන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාම සම්පත්තියෙන් කෙරෙහි තියෙන ඇලීම, ආසාව, කැමැත්ත. එහෙම නැත්නම් අපි කියනවා තෘෂ්ණාව කියලා සඳහන් කරනෝ තබනවා. කාම තෘෂ්ණාව. එතකොට මෙන්න මේ කාම සම්පත්තෙන් කෙරෙහි කාම වස්තුන් කෙරෙහි ආසාව ඇලීම ඇති වෙන්නට හේතු වෙන ධර්මය පිළිබඳව මේ කාමච්ඡන්දය ඇති වෙන්නටත් මේක පවතින්නටත් හේතු වන ධර්මතාවය කුමක්ද කියන එක මුලින්ම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒක උන්වහන්සේ කොහොමද පැහැදිලි කරන්නේ? අනුප්පන්නස්සවා කාමච්ඡන්දස්ස උප්පාදාය නූපන්නා වූ කාමච්ඡන්දය ඉපදීම පිණිසත් uppannassawa කාමච්ඡන්දස්ස බිහියෝ භාවාය උපන්නා වූ කාමච්ඡන්දයේ වැඩි දියුණු භාවය පිණිසත් තියෙන ආහාරය තමයි මොකද්ද සුභ නිමිත්තං සුභ නිමිත්ත සුභ නිමිත්ත කියන එකෙන් මෙතනින් අදහස් කරන්නේ මේ මිනිස්සුගේ ශරීර අවයවයන් සකස් වෙලා තියෙන ඒ ධර්මතාවයන් සුබ වශයෙන් බැලීම. එහෙමත් නැත්නම් අපේ ඇහැට පේන යම්කිසි රූපයන් තියෙනවනම් ඒ රූපයන්ගේ යථා තත්ත්වයේ විදිහෙන් දකින්නේ නැතුව නුනුවණින් මෙනෙහි කිරීම නිසා තමයි සුබ නිමිත්ත කියලා සඳහන් කරනු ලබන්නේ. මිනිස්සෙකුගේ මේ ශරීර කෝඩුව තුල පවතින ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහ අරගෙන බැලුවට පස්සේ මේ ඇස කියන ධර්මතාවය තුලින් අපේ රූප දකිනවා ඒ තමයි ඇහෙන් රූප දකිනකොට මිනිස්යන් තුල ඇලීම හෝ ගැටීම කියන මේ ධර්මතාවයන් ඇති වෙනවා. ඒතකොට මෙතන සඳහන් කරන්නේ ඇලීම නැමැති ධර්මතාවයයි කාමච්ඡන්ද වශයෙන් සඳහන් කරනු ලබන්නේ. අපි ඇහෙන් දකින රූපය පිළිබඳව යථා තත්වය එහෙම නැත්නම් ඇත්ත ඇති හැටියෙන් දකින්නේ නැත්නම් නුනුවණින් දකේ නුවණින් දකින්නේ නැත්නම් යෝනිසෝ මනසිකාරයෙන් දකින්නේ නැත්නම් අන්න ඒ තුල කෙලෙස් ධර්මයන් හට ගන්නවා. දැන් අපේ අපේ ඇහෙන් ඊ타ත්ම ලස්සන රූපයක් දැක්කොතින් ඒ රූපයේ තියෙන අංගපසංග පිළිබඳව ඇත්ත ඇති හැටියෙන් දකින්නේ නැතුව නුනුවණින් මෙනෙහි කළොතින් තමයි ඒ කෙලෙස් ධර්මයන් උපදින්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ මේ තුලින් පැහැදිලි කරනවා ඒ සුබ වශයෙන් ඒ දේ දිහා බලනව නම් කෙලෙස් උපදිනවා. ඒ වගේම තමයි ඒක අසුබ වශයෙන් මෙනෙහි කරනව නම් ඒ කෙලෙස් ධර්මයන් උපදින්නේ නැහැ කියන එකත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට පදාලා. අපි ටිකක් කාල වේලාවේ හැටියට කල්පනා කරලා බලමු විස්තර කරගෙන බලමු බුදුරජාණන් වහන්සේ මේ තුලින් කුමක්ද අපට මේ පැහැදිලි කරලා තියෙන්නේ සුබ නිමිත්ත සහ අසුබ නිමිත්ත කියලා යම් කෙනෙකුගේ ශරීර අවයවයක් පිළිබඳව දැක්කොතින් සමහර විට අපි ඒක යථා තත්ත්වයේ දකින්නේ නැත්නම් ඒක ඊ타මත්ම ලස්සනයි ප්‍රිය උපදවන සුළුයි මේ ආදී වශයෙන් සුභ වශයෙන් දැක්වතින් තමයි මේ කාමච්ඡන්දේ දුණු වෙන්නට හේතුවක් බවට පත් වෙන්නේ. එතකොට ඒක නුනුවණින් මෙනෙහි කිරීමයි. කෙනෙකුගේ ශරීර කෝඩුවක් සකස් වෙලා තියෙන්නේ කේස්, ලොම්, නිය, දාත් සම් මාස් නහර ඇට ඇට මිදුළු වකුගඩු මේ ආදී වශයෙන් දෙතිස් කුණපයකගෙන් යුක්තයි. එතකොට අපි මේ ශරීර කෝඩුවත් සකස් වෙලා තියෙන මේ කුණප කොට්ටාස කුණප කොට්ටාස වශයෙන් දකින්නේ නැත්නම් එහෙම නැත්නම් අප අර ඇහෙන් දකින රූපයේ ඇත්ත ඇති හැටියෙන් දකින්නේ නැත්නම් නුනුවණින් මෙනෙහි කරනවා නම් අපි අර ඇලීමට හේතු වෙන ධර්මතාවයන් තමයි අපි දකින්නේ. ඒ කියන්නේ ඒක ඊ타ත්ම ලස්සනයි, ඊ타ත්ම හොඳයි, ප්‍රිය වඩන සුළුයි ඔය ආදී වශයෙන්. සාමාන්‍යයෙන් පෘථජන මිනිස්යාගේ ස්වභාවය ඒකයි. දැන් මේ දෙතිස් කුණුපයන් අරගෙන බැලුවට පස්සේ මේ කෙස්ලොම් නියදත් සම්මස්සාදී මේ දේවල් වල යථා තත්ත්වය දකිනවනම් එතන අර සුබ නිමිත්තක් පහළ වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට සඳහන් කරලා බලනවනම් අපේ මේ හිසේ පටන් පාදාන්තයේ දක්වා පාදාන්තයේ සිට කේසාන්තයේ දක්වා තියෙන මේ කොට්ටාසයන් 32 පිළිබඳව මොහොතක් මෙනෙහි කරන්න. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කුමක්ද? උද්ධං පාදතලා අදෝකේස මත්තකා උද්ධං උඩ සිට පාදතලා පාතලේ දක්වා අදෝකේස මත්තකා පාතලේ සිට කේතාන්තයේ දක්වා තච්ච පරියන්තං මේ හැම වටකොට ඇති මේ ශරීර කූඩුව තුළ පුරාණ පුරවල තියෙනවා මොනවද පුරවල තියෙන්නේ නානප්පකාරස්ස නානා ප්‍රකාරෝ අසුචිනෝ පච්චවෙක්කති අසුචි වලින් පුරවලා තියෙනවා කියලා මෙනෙහි කරන්නලු එතන අසුචි කියන එකෙන් මෙතන අදහස් කරන්නේ අපිරිසිදු දේවල් මොහොතක් කල්පනා කරලා බලන්න අපේ මේ ශරීර කෝඩුව සකස් වෙලා තියෙන මේ කොට්ටාස 32 අතරින් ප්‍රිය වඩන සුළු එවැගේම ඊ타මත්ම හොඳයි කියන්න පුළුවන් එවැගේම ඊ타මත්ම පිරිසුදුයි කියලා කියන්න පුළුවන් පරිස්සම් කරලා තියන්න පුළුවන් මොන දෙයක්ද තියෙන්නේ කිසිම දෙයක් ඇත්තේ නැහැ හොඳට කල්පනා කරලා බලන්න මේ ශරීර කෝඩුව පිළිබඳව. නැත්නම් බුදුරජාණන් වහන්සේ මේ වෙන ලෝකෙක තියෙන දෙයක් පිළිබඳව නෙමෙයි දේශනා කරන්නේ. අපේ ලෝකයේ පිළිබඳව. අපේ මේ ශරීර කෝඩුව පිළිබඳව. හොඳට නුවණින් මෙනෙහි කළොත් තමන්ට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා මේ ශරීර කෝඩුව තුළ ප්‍රිය උපදවන මොන දෙයක්ද තියෙන්නේ කියන කාරණාව. එක එකක් පාසාම හොඳට සිහිනුවණින් මෙනෙහි කරලා බැලුවොත් තෙස්ලොම් නියදත් සම්මස්සාදී මේ කුණප කොට්ටාස එක එකක් පාසා බෙන් බෙන් වශයෙන් අරගෙන බලන්න. දැන් මේ කේශ කලාපය අරගෙන බැලුවොත් අපි මේක විකෘති කරගෙන තියෙනවා නම් ප්‍රකෘති தත්වයෙන් නැත්නම් ඒක ඊ타මත්ම අපිරිසිදු පිරිසුදු භාවයට තමයි අපිට පේන්නේ. නමුත් ප්‍රකෘති தත්යෙන් තියෙන විදිහටම තියෙනවනම් ඒක අසුබය අපිට හොඳට වැටහෙනවා, පැහැදිලි වෙනවා. දැන් බලන්න කල්පනා කරලා අපේ මේ කේශ කලාපය එක දවසක් හෝ අපේ සෝදන්නේ නැත්නම් තෙල් ටිකක් ගල්වන්නේ නැත්නම් සුවඳ ටිකක් ගල්වන්නේ නැත්නම් මොනතරම් අපිරිසිදුද කියලා කල්පනා කරලා බලන්න. නමුත් අපි දිනපතාම කුමක්ද සිද්ධ කරන්නේ? මේවා සෝදනවා, තෙල් ගල්වනවා, සුවඳ ගල්වනවා, ඊ타ත්ම හොඳින් පරිහරණය කරනවා. ඒ සඳහා අපි සෑහෙන වැරවැයමක් දරනවා. ඒ විදිහට වැරවැයම් දරලා මේව පිරිසුදු භාවයට පත් කරගන්නේ නැත්නම් බලන්න මේකේ තියෙන අසුබ ස්වභාවය මොන වගේද කියලා. එනම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ යථා තත්ත්වයයි යථා ස්වභාවයයි. ඒතකොට යම්කෙද කෙනෙක් යථා තත්ත්වයෙන් මේක ඇත්ත ඇති හැටියෙන් දකින්නේ නැත්නම් අන්න අර කාම ඡන්දේ නැමැති ධර්මතාවය වඩා වර්ධනය වෙනවා. නූපන්නා වූ කාම ඡන්දයක් තියෙනවා නම් ඒක ඇති වෙනවා. තියෙනා වූ කාමච්ඡන්දයක් තියෙනවා නම් ඒක වැඩි දියුණු භාවයටපත් වෙනවා මේ සුබ වශයෙන් මේ ශරීරාංගෝපාංගයන් දිහා බලන්න ගියාට පස්සේ. නමුත් මේකේ යථා තත්ත්වය මෙනෙහි කරනවා නම් අපි ඒකට කියනවා යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරනවා කියලා. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණින් මෙනෙහි කරනවා. නුවණින් මෙනෙහි කරනවා කියලා කියන්නේ ඇත්ත ඇත්ත හැටියෙන් මෙනෙහි කිරීම. එහෙමනම් මේ කෙස්ලොම් නියද සම්මස්නහර 68 මිදුළු ආදී මේ කුණප කොට්ටාස 32 ඊ타මාත්ම දුර්ගන්ධ පිළිකුල් අසාර දෙයක්. මේක දුර්ගන්ධ පිළිකුල් අසාර වශයෙන් ඒ තියෙන தත්ත්වෙම දකින්නට පුළුවන්කමක් තියෙනවා ඒකට කියනවා නුවණින් මෙනෙහි කරනවා කියලා. නුවණින් මෙනෙහි කරනකොට මේවාය අපට දකින්න පුළුවන්කම තියෙන්නේ අසුබ නිමිත්තයි. අන්නේ අසුබ නිමිත්ත අපිට වැටහෙනවා නම් අවබෝධ වෙනවා නම් අන්න අර කාමච්ඡන්දය කියන ධර්මතාවය දුර වෙලා යනවා. යම්කිසි විදියකින් නෝපන්නා වූ කාමච්ඡන්දයක් තියෙනවා නම් ඒක ඉපදෙන්නේත් නෑ. ඉපදුනා වූ කාමච්ඡන්දයක් තියෙනවා නම් අන්නේ කාමච්ඡන්දය දුර වෙලා යනවා ප්‍රහාණයටපත් වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දෙවෙනි කාරණාව පිළිබඳව. ව්‍යාපාද ව්‍යාපාද නීවරණ ධර්මය. ව්‍යාපාදය කියලා කියන්නේ තරහව, ගැටීම, ක්‍රෝධය මේ ආදී වචන රාශියක්ම මේකට තියෙනවා. එතකොට මේ ව්‍යාපාදයේ කියන ධර්මතාවය යම් කෙනෙකුගේ සිතේ ඇතිවෙනවා නම් සමහර විට නෝපන්නා වූ ව්‍යාපාදයක් තියෙනවා නම් ඒ නෝපන්නා වූ ව්‍යාපාදය ඇති වෙන්නටත් උපන්නා වූ ව්‍යාපාදයක් තියෙනවා නම් ඒ උපන්නා වූ ව්‍යාපාදය තරහව ක්‍රෝධය වෛරය දියුණු වෙන්නටත් හේතු වෙන ධර්මතාවය එහෙම නැත්නම් ඒ ව්‍යාපාදයට තියෙන ආහාරය තමයි පටිගය. පටිගය කියලා කියන්නේ මොකද්ද? ගැටීම. හිතේ ඇතිවෙන ගැටීම් ස්වභාවය. එතකොට මේ ගැටීම් ස්වභාවය තියෙනවා නම් අන්නේ ගැටීම් ස්වභාවය තියෙන කෙනාගේ సంతානයේ තුල මේ ව්‍යාපාදයේ කියන ධර්මතාවය ක්‍රමානුකූලව වඩා වර්ධනය වෙනවා. එතකොට මේ ව්‍යාපාදයේ තියෙනා වූ ආදී නවය ආදී නවය කියලා කියන්නේ නරක පැත්ත. ව්‍යාපාදයේ ආදී නවය එහෙම නැත්නම් නරක පැත්ත යම් කෙනෙක් දකින්නේ නැත්නම් ඒකට අපි කියනවා නුනුවණින් මෙනෙහි කිරීම කියලා. ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරය. ඊට ව්‍යාපාදයක් ඇති වුණා නම් ඒ ව්‍යාපාදයේ තියෙනා වූ නරක පැත්ත, නපුරු පැත්ත, ඒ වගේ මේකේ ආදීනවය අපේ හොඳට මෙනෙහි කරන්නට ඕන. ඒක නුවණින් යුක්තව මෙනෙහි කරන්නේ නැත්නම් මොකද වෙන්නේ? නූපන්නා වූ ව්‍යාපාදය ඇති වෙනවා. ඒ වගේම ඇති වුණා වූ ව්‍යාපාදය තවදුරටත් දියුණු තියුණු තත්ත්වයටපත් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ව්‍යාපාදයේ නැමැති ධර්මතාවයට ආහාරය තමයි මේ පටිග නිමිත්ත. ඊළඟ මේ පටිග නිමිත්ත පිළිබඳව ඇත්ත ඇති හැටියෙන් අපි තේරුම් ගන්නේ නැත්නම් තරහව, වෛරය, ක්‍රෝධය, තලිගැනීම් ආදී ධර්මතාවයන් දියුණු තත්ත්වයටපත් වෙනවා. ව්‍යාපාදයට ඒක ආහාරයක් බවට පත් වෙනවා. එතකොට මේකේ අනාහාරය අනාහාරය කියලා කියන්නේ ඒ ව්‍යාපාදයේ නොපවතින්නට නම් පැවැත්වීම නැති කරන්නට නම් කුමක්ද කළ යුතු වන්නේ බුදුරජාණන් වහන්සේ ඒ කාරණාවත් පැහැදිලි කරනවා කුමක්ද මෙත්තා චේතෝ විමුක්තිය මෙත්තා චේතෝ විමුක්ති කියන එකෙන් අදහස් කරන්නේ මෛත්‍රී චේතෝ විමුක්තිය. ඒ කියන්නේ මෛත්‍රී සහගත සිත වඩා වර්ධනය කර ගැනීම. බලන්න කල්පනා කරලා පින්නතුනි අපේ సంతානයේ තුල අපට යම් යම් අවස්ථාවන් වලදී මේ ව්‍යාපාද සිටිවිල්ල ඇති වෙන්න ඇති වෙනවා තරහ සිටිවිල්ල ඇති වෙනවා එතකොට මේ තරහව ව්‍යාපාදයක් ඇති වුණාට පස්සේ බලන්න අපිට දැනෙන්නේ සැපද දුකක්ද? අපිට මහා දුකක් දැනෙනවා. පහ අසහනයක් දැනෙනවා. කිසියම් සැනසෙල්ලක් ඇත්තේ නැහැ. එහෙමනම් අපි ඒක හොඳට සිහිනුවණින් යුක්තව මෙනෙහි කරන්න ඕන. මේ ව්‍යාපාදය නිසා මට මොනතරම් දුකක් අසහනයක් දැනෙනවද? මෙලව මේ ජීවිතය තුළදීම එවැගේ මේ ව්‍යාපාදයේ ජූනු වෙලා එවැගේම වෛර ක්‍රෝධ පරිගැනීම් ආදී ධර්මතාවයන් ඇති වුණොතින් මේ සසර මට මොනතරම් අනර්ථයක් සිදු වෙනවාද කියලා යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන්නට පුළුවන්කමක් තියෙනවා නම් අන්න අර ව්‍යාපාදයේ දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා එනිසා අපි තේරුම් ගන්නට ඕන යම්කිසි තරහාවක්, වෛරයක්, ක්‍රෝධයක් ඇති වෙනවා නම් අන්නේ සිටිවිල්ල ඇතිවෙන්න හේතු වුණු නිමිත්ත කුමක්ද? ඒ ගැටීම ඇති වෙන්නට හේතු වුණ නිමිත්ත කුමක්ද කියන එක අපි හොඳට තේරුම් ගන්න ඕන. ඒක තේරුම් අරගෙන පින්නතුනේ කුමක්ද කරන්න ඕන? ඒ තරහව, ක්‍රෝධය, වෛරය ඇති වෙන්නට හේතු වන ධර්මතාවය ඈත් කරන්න ඕන. ඒක ඈත් කරගන්නට අපට උපකාරී වෙන ධර්මයේ තමයි මෛත්‍රිය. මෛත්‍රිය වැඩුවතෙන් අපිට පුළුවන්කම තියෙනවා අන්න අර අපේ හිතේ ඇතිවෙන ව්‍යාපාදය දුරු කරගන්නට ඈත් කරගන්න. සමහර විට ඒ මෛත්‍රී සිත අපි වැඩුවත් අපි කොච්චර ඒ පුජ්‍යලයා අරමුණු කරගෙන මෛත්‍රී සිත වැඩුවත් සමහර විට නැවත නැවතත් ඒ ව්‍යාපාදේ අපට ඇතිවෙන්න පුළුවන්කම තියෙනවා. ඒතර මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒ පුජ්‍යලයා අරමුණු කරලා මෛත්‍රී වඩනකොටත් හිත සංසිඳෙන්නේ නැත්නම් ව්‍යාපාදේ දුරු වෙන්නේ නැත්නම් පටිඝ නිමිත්ත බැහැර වෙලා යන්නේ නැත්නම් හොඳට තේරුම් ගන්න මෙන්න මේ විදිහට මෙනෙහි කරන්නලු. මොකද්ද? යම්කෙද විදියකින් ඒ පුජ්‍යලයාගේ කුමක් හෝ එක ගුණයක් හෝ තියෙනවනම් ඒ ගුණය මෙනෙහි කරන්න. සමහර විට අපිට මේ පටිගනිමිත් මේ ව්‍යාපාදය කියන එක ඇති වෙන්නේ සමහර විට අනුන්ගේ දොස් දකින්න දකින්න අනුන්ගේ වැරදි දකින්න දකින්න තමයි අපට ව්‍යාපාදය කියන ධර්මතාවය ඇති වෙන්නේ. එතකොට අමාරුවෙන් අපහසුයෙන් හරි අපි අනුන්ගේ හොඳ එක හොඳක් හෝ දකින්නට පුරුදු වෙනවනම් අන්න අර ව්‍යාපාදය ටිකෙන් ටික දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. එහෙමත් බැරි නම් බලන්න බුදුරජාණන් වහන්සේ මොනතරම් මේක පැහැදිලිව ගැඹුරට දේශනා කරනවද කියන කාරණාව පිළිබඳව. යම් තමන්ට මේ සංසාරගත ජීවිතයේදී අම්මා නොවෙච්ච තාත්තා නොවෙච්ච සහෝදර සහෝදරයන් නොවෙච්ච කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එනිසා හිතන්නටලෝ මේ තැනැත්තා පෙර සංසාරයේ මගේ පියා වෙලා ඉන්නට ඇති. දැන් මට මෙහෙම කළාට මෙහෙම වැරදි කළාට මේ තැනැත්තා මට ඉස්සර මගේ පියා වෙලා ඉන්නට ඇති. එහෙම නැත්නම් මගේ සහෝදරයෙක් වෙලා ඉන්නට ඇති. එහෙම නැත්නම් මේ තනත්තිය පෙර ආත්ම භාවයක මගේ අම්මා වෙලා ඉන්නට ඇති. මගේ අම්මා වෙලා ඉඳලා මාව දසමාසයක් කුසේ දරාගෙන ඉඳලා කැතකුණු අතගාලා මාව ඇති දැඩි කරන්නට ඇති. එහෙම නැත්නම් මගේ සහෝදරියක් වෙලා ඉඳලා මට බොහෝ උදව් උපකාර කරන්නට ඇති. මොකද හේතුව බුදුහාමුදුරෝ දේශනා කළානේ මේ සංසාරයේ Tamanට අම්ම නොවෙච්ච තාත්තා නොවෙච්ච සහෝදර සහෝදරයන් නොවෙච්ච කිසි කෙනෙක් ඇත්තේ නැහැ කියලා. එහෙම මෙනෙහි කරන්නලු. එහෙම මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? අන්න අර Tamanගේ හිතේ වෛරයක්, ක්‍රෝධයක් තියෙනවනම් ඒක ටිකෙන් ටික දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. අන්න මෛත්‍රී සහගත සිටිවිල්ල ඇති කරගන්න පුළුවන්. සමහරට එහෙමත් බැරි නම් බුදුරජාණන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරනවා. මහණෙනි මේ කෙනෙකුගේ මේ ශරීර කූඩුව සකස් වෙලා තියෙන්නේ මේ දෙතිස් කුණුපයකකින්. මගේ ශරීරය සකස් වෙලා තියෙන්නේ දෙතිස් කුණුපයෙන්. ඒ වගේම අනිත් කුජලයාගේ ශරීර කූඩුව සකස් වෙලා තියෙන්නේ දෙතිස් කුණුපයකකින්. එහෙමනම් කෙස් ටිකකින් තවත් කෙස් ටිකකට වෛර කිරීමෙන්, ක්‍රෝධ කිරීමෙන් ඇති ඵල ප්‍රයෝජනේ කුමක්ද? ඔය විදිහට මේ දෙතිස් කුණුප එකක් එකක් දානේ අරගෙන මෙනෙහි කරන්නලු. මොකටද අපි වෛර කරන්නේ, ක්‍රෝධ කරන්නේ? එතකොට ඔන්න ඒ වෛරය, ක්‍රෝධය සමහරට සංසිඳෙන්න පුළුවන්. එහෙමත් නැතුවනොත් කුමක්ද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේක බොහෝම ගැඹුරට උන්වහන්සේ පැහැදිලි කරනවා මගේ මේ ශරීර කෝඩුව සකස් වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ගෙන් අනිත් කුජලයාගේ මේ ශරීර කූඩුව සකස් වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ගෙන් සතර මහා ධාතුවකින් තවත් සතර මහා ධාතුවකට වෛර කරන්න පුළුවන්ද? ඒක මොනතරම් නිෂ්ඵල ක්‍රියාවක්ද? මෙන්න මේ විදිහට පින්නතුනේ උන්වහන්සේ බොහොම ලස්සනට පැහැදිලිව දේශනා කරනවා මේ ව්‍යාපාද කියන නිමිත්ත දුරු කරගන්නට නම් ව්‍යාපාදේ දුරු කරන්නට නම් හොඳට සිහිනුවණින් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව මෙනෙහි කරන්න ඕන. සිහිනුවණින් යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් යුක්තව මෙනෙහි කරනවා නම් අන්න අර උපන්නා වූ නූපන්නා වූ ව්‍යාපාදේ උපදින්නෙත් නැහැ. උපන්නා වූ ව්‍යාපාදය දුරු කරගන්නටත් ඒක හේතුවක් බවට පත් වෙනවා කියන ධර්මතාවය. ඉතින් මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ ඊ타ත්ම ගැඹුරට බොහෝමත්ම ලස්සනට ඒ කරුණු කාරණාවන් පැහැදිලි කරලා දීලා තියෙනවා. අපි ඔය ඇත්තන්ට මේ වෙලාවට අනුව මේ කරුණු ටික ඊ타ත්ම කෙටියෙන් මේ පැහැදිලි කරලා දෙන්නේ. ඊළඟ ධර්මතාවය තමයි පින්නතුනේ තීන මිද්දය මේ තීන මිද්දේ කියන ධර්මතාවය මේ තීන මිද්ද නැමැති ධර්මතාවය නූපන්නා වූ තීන මිද්ද ඇති වෙන්නටත් උපන්නා වූ තීන මිද්ද වැඩි දියුණු භාවයට පත් වෙන්නටත් හේතු වෙන ආහාරය කුමක්ද? උන්වහන්සේ පැහැදිලි කර මේ තීන මිද්දේ කියලා කියන්නේ කම්මැලිකම, අලස ස්වභාවය. එතන මේ කම්මැලිකම අලස ස්වභාවය ඇති වෙන්නේ කුමක් නිසාද? මේ අරතිය අරතිය කියලා කියන්නේ කුසල ධර්මවල නොඇලීම. ඒ වගේම බත්ත සම්මතය කියලා ඔයත් වහලා තියෙනවා. එතකොට මේ බත් මත එහෙම නැත්නම් බුද්ධි මත කියලාත් අපේ සඳහන් කරනු ලබනවා. ඒ වගේම ඇඟමැලේ, කැඩේ මේ ආදී ධර්මතාවයන්. එතකොට මේ සියල්ලක්ම මේ චේතසෝ දීනත්තං හිතේ පසුබැසීම නිසා ඇති වෙනවා. ආ එතකොට එහෙමනම් මේ තීන මිද්ද කියන ධර්මතාවය ඇති වෙන්නට හේතු වෙන ධර්මතාවයන් සහ නැති වෙන්නට හේතු වෙන ධර්මතාවයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනු ලබනවා. මේ තීන මිද්දේ කියන ධර්මතාවය දුරු කර ගන්නට නම් පින්නතුනේ අපි මේ වීරිය ඇති කර ගන්න ඕන. ඉතින් මේ වීරිය පිළිබඳව දේශනා කරන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ කරුණු ටික. මොකද්ද? ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. ආරම්භ ධාතු කියලා කියන්නේ යම්කිසි ක්‍රියාවක් සිද්ධ කරන්නට ආරම්භ කරන්නට ඕන. මොනතරම් කරදර බාධක තිබුණත් මම මේ කටයුත්ත කොහොම හරි කරනවා කියලා දැඩි අදිෂ්ඨානයකින් නොපසුබස්නා වීරයකින් යමක් ආරම්භ කරන්නට ඕන. එතකොට යම්කිසි දෙයක් ආරම්භ කළා නම් ඒක ආරම්භ කරලා කරගෙන යනකොට නොඑක ආකාරයේ බාධක කම්කටොළු ඇති වෙන්න පුළුවන්. විස්තර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන නික්කම ධාතු. නික්කම ධාතු කියන එකෙන් අදහස් කරන්නේ තමයි යම්කිසි ක්‍රියාවක් ආරම්භ කළාට පස්සේ ඒක කරගෙන යන්නේ යම් යම් බාධක ධර්මයන් එනවනම් ඒ මොන බාධකේ ආවත් ඒවා මැඩපවත්වාගෙන දිගින් දිගට මේක පවත්වාගෙන යන්නට උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒකට වීරිය කියන ධර්මතාවය තියෙනවා. ඒ වීරයට කියනවා නික්කම ධාතු කියලා. ඊට අනිත් එක තමයි පරක්කම ධාතු. පරක්කම ධාතු කියන එකෙන් අදහස් කරන්නේ අපි යම්කිසි වීරයක් ඇති කරගත්තනම් අන්නේ වීරය අපේ කාර්ය අවසානයේ දක්වාම අපි පවත්වාගෙන යන්නට ඕන. ඒකට කියනවා පරක්කම ධාතු කියලා. එහෙමනම් මේ තීන මිද්දේ දුරු කරගන්නට තියෙන දේ තමයි මේ වීරය. ඊළඟට උද්දච්ච කුක්කුච්ච උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ නොසන්සුන් ස්වභාවය. නොසන්සුන් ස්වභාවය ඈත් කරගන්න තියෙන ධර්මතාවය තමයි හිත සංසුන් භාවයටපත් වෙන ධර්මතාවයන් අනුගමනය කිරීම. ඊළඟට පින්නතුනේ විචිකිච්ඡා විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය. මේ සැකය කියන ධර්මතාවය ඈත් කරගන්නට දුරු කරගන්නට හේතු වෙන ධර්මතාවය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්ම මාර්ගය දැන ඉගෙනගෙන ඒව පිළිපැදීම. ඉතින් මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ නීවරණ ධර්මයන් නෝපන්නා වූ නීවරණ ධර්මයන් උපදින්නටත් උපන්නා වූ නීවරණ ධර්මයන් දියුණු වැඩි දියුණු භාවයටපත් වෙන්නට හේතු වෙන ආහාරයත් ඒ වගේම ඒව දියුණු වෙන්න හේතු වෙන ධර්මතාවයන් අනුගමනය නොකිරීම නිසා ඒ ක්ලේශකර ධර්මයන් දුර වෙන ආකාරයත් ඒ වගේම සත්බොජ්ජංග ධර්මයන් නූපන්නා වූ සත්බොජ්ජංග ධර්මයන් ඇති වෙන්නටත් උපන්නා වූ සත්බොජ්ජංග ධර්මයන් දියුණු වෙන්නටත් හේතු වෙන ධර්මතාවයන් තමයි මේ ආහාර සූත්‍රය තුළින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාලේ. එහෙමනම් අපි මේ සූත්‍ර ධර්මයේ තියෙන ධර්ම කරුණු තවදුරටත් විමසමින් අපි තේරුම් බේරුම් කරගන්නට ඕන මේ යෝනිසෝ මනසිකාරයේ තියෙන වැදගත්කම ඒ වගේම අයෝනිසෝ මනසිකාරයේ තියෙන නිෂ්ඵලත්වයේ පිළිබඳවත් තේරුම් බේරුම් කරගනිමින් නුවණින් සියල්ලක්ම මෙනෙහි කරමින් කටයුතු සිද්ධ කිරීමෙන් අපේ సంతානයේ පැමිණෙන කෙලෙස් ධර්මයන් දුරු කරගන්නට ඒක උපකාරයක් වෙනස පවතිනවා. ඉතින් මේ රැස් කරගත් උතුම් කුසලයත් හැම දිනාටම ඒ උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහා මේ කාන්තේන්ම හේතු වාසනා උපනිශ්‍රේ වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු මං පරං සාදු සාදු සාදු සාදු සාදු සපින්නතුනි අදතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ එල්පිටිය නවඳගල සිරිපුර ලේනගල බෝධිරාජ්‍ය විවේක සේනාසනාධිපති වැලිගම පැනෑටින කොඩිගහ කන්ද සුගදම් සේනාසනාධිපති කෝට්ටේ සුගදම් සීල භාවනා පින්කම් සංවිධානයේ ප්‍රධාන අනුශාසක පූජනීය වරකා පැලහේනේ සුගත ඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප